ගෞරවනීය පූජනීය අපේ ආන්දරණ වහන්සේ කල්‍යාණ මිත්‍රවරුනි භාවනාව යනු අත්දැකිය යුතු දෙයක් තර්කයක්වත් න්‍යායක්වත් පොතක තිබෙන වාක්‍යයක් ඡේදයක් පරිච්ඡේදයක් නැතිනම් සම්පූර්ණ පොතක්වත් නෙමෙයි භාවනාව කියන්නේ. ඒ කිසි තැනක භාවනාව නැහැ. කිසිම පොතක කිසිම වාක්‍යයක කිසිම අදහසක කිසිම න්‍යායක භාවනාව යනු සම්පූර්ණයෙන්ම අත්දැකිය යුතු දෙයක්. අත්දැකීම. ඒ වචනේ භාවනා කියන වචනේ තිබෙන එක් තේරුමක් තමයි භාවිතා කිරීම. උපයෝගී කර ගැනීම. අත්දැකීම. කරති. සියල්ලම ජීවිතයේ අත්දැකීම්. අත්දැකීම් වලට හසුනවන කිසිවක් ජීවිතේ නැහැ. ඒ නිසා මේ සියල්ලම කොටස් දෙකකට බෙදෙනවා පුද්ගලයා සහ ලෝකය කියලා. දහමේ එය බෙදන්නේ අධ්‍යාත්මික බහිද්ධ බහිද්ධ අභ්‍යන්තරික බාහිර ඇතුළත සහ පිටත කියලා. තවත් විදිහකට කියවොත් දකින්නා සහ අත්දැකීම මේ දෙකයි තියෙන්නේ. ඉන් බාහිර දෙයක් නැහැ. මොනවා ගත්තත් කල්යාණ මිත්‍රයෝනි මේ දෙකින් එකකට අයිති වෙනවා. තමන් සහ අනුන් කියවත් අනුන් කියන්නේ තමන්ගේ අත්දැකීම. නැහැට දෙන්නේ. ඇහිම් ලබන අත්දැකීමක්, කතා කරලා කණින් ලබන අත්දැකීමක්, අතට අත දීලා ඒ තුළ ස්පර්ශයෙන් ලබන අත්දැකීම දැන් සිත හිතනවා තවත් කෙනෙක් ගැන හිතන්න පුළුවන් ඒකට ඒ මනෝමය අත්දැකීම අනුන් කියන්නේ තමන්ගේ අත්දැකීම මේ තමන්ගේ අත්දැකීම් වලින් එහාට ගිහිල්ලා තව කෙනෙක් ගැන අපිට කතා කරන්න බෑ එහෙම කෙනෙක් නැහැ කොයි දෙයකට මේ දෙකයි ලෝකයේ තියෙන. අධ්‍යක්ීම සහ දකින්න. තමන් සහ අනු. පුද්ගලයා සහ ලෝකය. අභ්‍යන්තර සහ බාහිර. දැන් එක්තරා විදිහකට මේ තමන් නැතිනම් අත්දකින්නා ස්ථාවරයි කියන හැඟීමක් තියෙනවා. තමන් ස්ථිරයි. තමන් ස්ථිරව ඉඳගෙන අත්දකින්න ලෝකය තුල විවිධත්වයක් හොයනවා. කවිදේට කියනවා නම් කල්‍යාණ මිත්‍රයනි මේ ලෝකය විචිත්‍රයි. විසිතුරුයි. දෙවඳු ලෝකයක තමා අප ජීවත් වෙන්නේ විසිතුරු වූ ලෝකයක විචිත්‍ර වූ ලෝකයක දැන් දහමත් ඒ ලෝකේ විස්තර කරන්න ඒ විශේෂණ පදේ පාවිච්චි කරනවා විචිත්‍රයි ඒ විචිත්‍ර කියන වචනේ එක අදහසක් තමයි විසිතුරුයි ලස්සනයි කියන එක ලස්සනයි ලක්ෂණ වගේම විවිධ කියන අර්ථයක් තියෙනවා. විවිධයි. අප අත්දකින ලෝකය විවිධයි. එහි විවිධත්වයේ ඉම මායිම සීමාව අපම ගන්නෙ නෑ. එනි පුද්ගලයෙකුට ග්‍රහණය කරගන්නට බැරි කෙනෙකුට සීමාමායින් නිර්ණය කරන්නට බැරි නොහැකි විචිත්‍ර වූ විවිධ වූ අත්දැකීම් කන්දරාවක් තමයි කෙනෙකු ජීවිතයේදී ලබන්නේ. ආහාර පාන ගත්තා. මේ විවිධත්වය කොපමණද කියා කෙනෙකුට හිතන්න දැන් ඒ අනුභව කරන්නට තිබෙන ආහාර වල විවිධත්වය ඒ වර්ගවල තිබෙන විවිධත්වය කොපමණ කීයක් ආහාර වර්ග තිබෙනවද කවුද දන්නේ කාටද ගණන් කරන්නේ ඒ වගේම ඒක ආහාර වර්ගයක් ගත්තත් ඒ ආහාර වර්ගය හදන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද එහි සීමාව කවුරුවත් දන්නේ හරියටම ගාන කියන්නේ කාටවත් බෑ. ඒ තහන මේ සියලුම අර්ථකීම් මාත්‍රිකා හයකට ගොනු කරනවා ඒ අප කවුරුත් ගන්නවා ඒක අපි මොන දෙයක් දැක්කත් එය එක්ක රහක් විදියටයි අත්දකින්නේ නැත්නම් රූපයක් විදියට එහෙම නැතිනම් හඩක් සුවඳ පහසක් නැතිනම් කල්පනාවක් විදිහට හයයි හත්වෙනි අත්දැකීමක් නැහැ නැහැ කියලා කියන්නේ එහෙම එකක් තියනවද නැද්ද කියන්න දන්නේ නැහැ. දැනගන්න ක්‍රමයක් නැහැ. මිනිස්සෙකුට දැනගන්න බෑ අත්‍යනි අත්දැකීමක් තිබෙනවාද කියලා. මිනිස්සෙකුට බෑ. පුළුවන් ජීවීන් නැති අපි දන්නේ. නමුත් අපි දන්න මේ මිනිස් ලෝකේ කිසිම මිනිස්සෙකුට හැකියාවක් නැහැ. හත්වෙනි අත්දැකීමක් තිබෙනවාද කියලා දැක්කා. උපරිම 6යි. සමහර විට ඊටත් අඩුයි. හැබැයි කාණ්ඩ 6 යටතේ අප්‍රමාණ වූ අත්දැකීම් කන්දරාවක් අත්දකිනවා. අප්‍රමාණ අසීමිත වූ අත්දැකීම්. බලන්න තිබෙන දේවල් වල ගාණ කීයද? කවුද දැන් කාටද ගණන් කරන්න පුළුවන්? ඇහින් බලන්න පුළුවන්, ඇහැට පේන. එක දෙයක් අරගෙන බැලුවත් ගස්, මල්, පාට, හැඩ, දුර දැන් මේවායි සීමා නැහැ. නිසා විවිධයි. මේ විවිධත්වය මේ අත්දැකීම එක ලක්ෂණයක්. ලක්ෂණ දෙකක් තිබෙන එක ලක්ෂණයක් තමයි විවිධත්වය. ඒක මූලික වශයෙන් කාරණා දෙකක් දෙකට බෙදුවා එකක් තමයි මේ සියල්ලම අත්දකින්නා සහ අත්දැකීම් වලට ඇතුළත් ඉන් බාහිර දෙයක් නැහැ. පුද්ගලයා සහ ලෝකයේ Taman සහ අනුන් ඇතුළත සහ පිටත තව විදිහට කියනවනම් අත්දැකීම් සහ අත්දකින්න. එපමණයි තියෙන්නේ. ඉන් බාහිර දෙයක් නැහැ. තුන්වැනි කාරණයක් නැහැ. ඊළඟට අත්දැකීම. හයයි තියෙන්නේ. මොන දේ අත්දැක්කත් ඒ හයෙන් එකකට ඇතුළත්. හැබැයි එහි සීමාවකුත් නැහැ. අලුත් අලුත් දේවල් මේ අත්දැකීම් ක්ෂේත්‍රයට එකතු වෙනවා. අලුත් ආකාර වර්ග අලුත් කාට අලුත් රූප අලුත් ශබ්ද අලුත් රස අලුත් රූපහානි නායක අලුත් නාට්‍ය අලුත් සුවඳ වර්ග එහි සීමාවක් නැහැ මේ තමයි ලෝකේ ස්වභාවය ඒ නිසා මේ ලෝකේ ස්වභාවයට ධර්මයේ පාවිච්චි කරනවා වචනයක් අචින්ත්‍ය අචින්ත්‍ය කියන්නේ හිතාගෙන ඉවර කරන්න බෑ හිතන්න පුළුවන් හැබැයි එහි සීමාවක් නැහැ. හිතාගෙන හිතාගෙන හිතාගෙන ගියොත් මෙන්න මෙතනින් ඉවරයි. මෙතනින් නවත්තන්න පුළුවන් කියා සීමාවක් නැහැ. ජීවිතයේ දවසක ආවර වෙයි. කිසියම් කාරණා රාශියක් ගැන හිතලා හැබැයි නොසිතූ කාරණා අප්‍රමාණව ඉතිරි කරමින් සියල්ලම හිතලා ඉවර කළා කාටවත් නැවෙන්න බෑ. සියල්ල මාත්‍යක මිය ගිය කෙනෙක් නැහැ. කිසියම් ප්‍රමාණයක් අද්දක අත්දකින්නට නොහැකි වූ අසීමිතයක් ශේෂ කොට තමා හැම දිනාම ජීවිතයට සමදෙන්නේ. එනිසායි ලෝකය අචින්තයයි කියා කියන අචින්තයයි අසීමිත. අපේ සිටීමේ සීමාව එහා ලෝකයේ තියෙන. හිතන්න පුළුවන්. හැබැයි ලෝකේ ආවරණය කරන්න බෑ සිටිවිල්ලකින්. මිනිස් සිටිවිල්ලකට ආවරණය කරන්න බැරි තරම් පුළුල්ලු දිගු ගැඹුරු විචිත්‍ර වූ ලෝකයක් තමයි තිබෙන්නේ. ඒක සංසාරයේ තමයි ඒ. ඒක ඒක තමයි සසර කියා කියන්නේ. මේ සසර බොහොම විසිතුරුයි. විචිත්‍රයි. ඒ නිසාම තමා සසරට කෙනෙකු ඇලී ගැලී සිටින්නේ. මේ ලෝකයට කෙනෙක් බැඳී සිටින්නේ එහි තිබෙන විචිත්‍රත්වය නිසා. ඒ කාරණය තව පැහැදිලි වෙයි. පැහැදිලි කරගත යුතුයි. ඇයිද අත්දකින්නා අත්දැකීම් වලට ගැටිව සිටින්නේ? ඇයිද? Taman අනුන්ට අනුන් කියවහම පුද්ගලයන් පමණක් නෙමෙයි, පූසන් බල්ලන් විතරක් නෙමෙයි. Tamanගේ පරිබාහිර සියල්ලට. ඇයි? වහල් වී සිටින්නේ. ඇයිද මේ අභ්‍යන්තරය බාහිරට බද්ධ වෙලා අභ්‍යන්තරයේ බාහිර මත යැපෙන තැනක සිටින්නේ. ඇයි? මෙන්න සොයාගත යුතු රහස අනාවරණය කරගත යුතු කාරණය මේ ධර්මතාවය අනාවරණය කර නොගත් නිසා ඔබ අප හැම කෙනාම මේ ලෝකයට මේ අධ්‍යක්ීම් වලට මේ සසරට බැඳිලා එහි ඉත්තේකු බවට පත් වෙලා ඉත්තේකු බවට පත් වෙලා ලොක්කේකු නෙමෙයි ඉත්තේකු බවට පත් වෙලා විඳිනවා දුකයි සැපයි දෙකම විඳිනවා දුක පමණක් නෙමෙයි සැපත් විඳිනවා මොහොතකට හිතන්න මේ විවිධත්වයේ අතුරුදහන්ව කියා කියා මේ ලෝකයේ තිබෙන විචිත්‍රත්වය විසිතුරු බව එහි තිබෙන විවිධත්වය අතුරුදහන් වූ කල්හි කුමක්ද සිදු වෙන්නේ එකම එක ආහාර වර්ගයයි තිබෙන්නේ සියලුම විවිධ වූ ආහාර වර්ග නැහැ එකයි තියෙන්නේ. ඒ එක් ආහාර වර්ගයේ එක රසයි, එක පාටයි, එක සුවඳයි, එක හැඩයයි, එක ගුණයයි. එකම රසක්. එහෙම නැත්නම් ඒ ආහාර වර්ග විවිධව තිබුණා විදියට පාන් බත් ඉලියාප්ප රොටි පිට්ටු නූඩල්ස් ඒ අලබතල ඒ ඒකේ ඒ විදියට විවිධත්වයේ තිබුණත් රහ එකම නම් මොන විදියට මොන විදියට හැදුවත් දැනෙන්නේ එකම රහක් නම් ඒකී වූ රසයක් මොහොතකට සිතා බලන්න ආහාරය සම්බන්ධයෙන් අප තුල තිබෙන ආකල්පවල ආහාරයට අප දෙන තැන ඒ වගේම ආහාරයේ සම්බන්ධයෙන් අප තුළ තිබෙන රුචි අරුචිකම් සහ ආහාරයට අපේ තිබෙන ඍජු බව ඒවට මොකද වෙන්නේ දැනෙන්නේ එකම රහයි මොන ආහාර වර්ගයේ ගත්තත් දැනෙන්නේ එකම රහයි රසෙහි වෙනසක් නැහැ අනේ වෙනසක් තියෙනවා දැන් අන්නාසි ගත්තොත් අඹවලට වැඩිය වෙනස් රසේ අනාසි කැලකුයි අඹ කැලකුයි වෙනස හොඳටම සුවඳින් අඳුරන්නත් පුළුවන් පාටින් අඳුරන්නත් පුළුවන් හැඩයෙන් අඳුරන්නත් පුළුවන් රසින් හඳුනන්නත් පුළුවන් අතින් අල්ලලා හඳුනගන්නත් පුළුවන් සුවඳ බලලා හඳුනන්නත් පුළුවන් කරලා හඳුනන්නත් පුළුවන්. ඇහිම් බලන හඳුනන්නත් පුළුවන්. එනිසායි ඒ වර්ග දෙකක් විදිහට කියන්නේ මේ අනාසි මේ අඹ. ඉතින් එහාට ගිහිල්ලා අනාසි කිවි දෙකක් ගත්තත් ඒ හැඩත් වෙනස්, පාටත් වෙනස්, සුවඳත් වෙනස්, රහත් වෙනස්. 50 කිලි දෙකක් ගත්තාම ඒත් නෑ එක රසක්. එක පාටක් එක හැඩයක් නෑ. එකමන්නාස් ගෙඩිය ගත්තත් ඒ මුල රහ වෙනස්, අග රහ වෙනස්. මේ විවිධත්වය හඳුනාගන්න. මේ තමයි විවිධත්වය. මේ ලෝකයේ කිසිම කාරණා දෙකක් නැහැ එක වගේ. එහෙම නැහැ. දෙකක් නෑ එක වගේ. එකම දෙය කියලා කිව්වත් එහි වෙනස්කම් තියෙනවා. එතන මේ විවිධත්වය අතුරු දහන් වුණොත් අප අපේ තිබෙන මේ ආකල්පවල ලොකු වෙනසක් වෙනවා. ඒ තියෙන බැඳීම් ඒ තියෙන යැපෙන ගතිය ඒවයි බොහෝ දුරට අඩුයි. මොනවා හරි ගත්තත් එකම රහක් නෑ. ඒ ආහාර පස්වස දුවන ගතිය වියදම් කරන වියදම් එහෙම බොහොම අඩුයි. බොහොම අල්පේච්ච ජීවිතයකට හිමි පුළුවන්. ඒ වගේම වැඩි හිතන හිකුත් නැහැ. හිතල වැඩක් නෑ. කොපමණ හිතුවත් එකම රහයි තියෙන්නේ. නමුත් ඇත්ත ලෝකෙ එහෙම නෙවෙයි. ඒ නිසා තමා මෙපමණටම අප මේ සසරට ඇලී ගැලී සිටින්නේ ඒ තිබෙන විවිධත්වය නිසා. ලෝකේ අප මෙතනම සම්බන්ධ වෙලා තිබෙන්නේ ඒ නැතුව ජීවත් වෙන්න බැරි තැනට අප ඉන්නේ ඒ නිසා. මේ විවිධත්වය අතුරුදහන් වුණොත් මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. කෙනෙක්ව සමාජික කම්පණයට ලක් කරන්න පුළුවන්. කම්පණයට. සිළුම රූපාණී නාලිකා ඉවත් වෙලා එකම එක නාලිකාවයි තියෙන්නේ කියලා. එහෙම ආවොත් එහෙම ඒ ගැන හිතන්න ගියත් ඒ රූපාණීට ඇබ්බැහි වුණු සිත් ප්‍රකම්පණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාලිකා 100ක් ගාහක් තියෙයි. නමුත් හැම නාලිකාවෙන් පෙන්වන්නේ එකම දේ නම. එකම දේ තමයි පෙන්වන්නේ. එකම වැඩසටහන කුමක් හෝ. ඒ රූපාණිය පිළිබඳව කෙනෙකු තුල තිබෙන ඒ හැබැයි වීම, ඒ නැතුව බැරිකම, ඒ මත යැපෙන ගතිය, ඒට තියෙන විචුපව මේවා අපි වෙලා ඒ විපායනයේට කෙනෙක් දෙවිලා ඉන්නේ ඒ තිබෙන විවිධත්වය නිසා. කල්‍යාණ මිත්‍රවරුනි මේ විවිධත්වයේ අනුව සසර ස්වභාවයක්. සතරෙහි එක් ස්වභාවයක් තමයි විවිධත්වය. නැතිනම් සසර පැත්තකට දාන්න. මේ ලෝකෙහි එක් ස්වභාව එකම ස්වභාවය නෙමෙයි එක් ස්වභාවයකට තමයි විවිධත්වය කියලා කියන්නේ. ඒ විවිධත්වයේ හිම් වලලු කිසි කෙනෙකුට එක ජීවිතයකදී හඳුනා ගන්නට බෑ. එපමණටම විවිධයි. ඒ විවිධත්වයේ නිසා තමයි උද්‍යෝගය උද්‍යෝගය කියන කාරණේ තියෙන මේ ජීවිතයේ උද්‍යෝගය ජීවත් වෙන්න උද්‍යෝගයක් අවශ්‍යයි මේ උද්‍යෝගය උපතේ සිට මරණය තෙක්ම අඩු වැඩි වශයෙන් පවතින්නේ විවිධත්වයේ නිසා මේ සසරේ ඉන්න තියෙන උනන්දුව මූලිකම කාරණයක් තමයි මේ සංසාරයේ දක්නට ලැබෙන විචිත්‍රත්වය. ඒ විචිත්‍රත්වයේ එක ලක්ෂණයක්. මේ තියෙන බොහොම රසවත්ම කාරණේ තමයි මේ අනිත් ලක්ෂණය හිත හාත්පසින්ම වෙනස්. කුමක්ද මේ ලෝකයේ තිබෙන දෙවෙනි ලක්ෂණය එකාකාරී බව. දැන් පළවෙනි ලක්ෂණය තමයි විවිධත්වය. දෙවෙනි ලක්ෂණය ඒකාකාරී බව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙක දෙකක් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයන් දෙකක්. කොහොමද එකම දෙයකට මේ ලක්ෂණ දෙකම ඇතුල් කරන්නේ? එකම දෙයක කොහොමද මේ ලක්ෂණ දෙකම පවතින්නේ? ඒ තමා සසර හැටි. මේක මායාවක් කියන්නේ ඒ නිසා. එය මායා දර්ශනයක්. මැජික් එක. ඇත්තක් නෙමෙයි. මේ සියලුම විවිධ වූ අත්දැකීම් මැද පුද්ගලයා ඒකාකාරී බවයි අත්දැකීම. අවසානයේ අත්දකින්නේ ඒකාකාරී බව. මුලින් නෙවෙයි සමහර විට මුලින් නෙවෙයි මුලින් හරි උනන්දුවක් උද්‍යෝගයක් විචිත්‍රත්වයක් ලොකු ආශාව තියෙනවා. හැබැයි මොන විවිධ අලුත් දේ අත්දකින්න ගියා එහි අවසානයේ දෙන්නේ කාකාරී බව. ඒකාකාරී බව. ඒකාකාරී බවින් නතර නොවන කිසිම අත්දැකීමක් නැහැ. හිතන්න බලන්න යමක් තිබෙනවද ඒකාකාරී බවින් නිමා නොවන කෙලවර නොවන. ඕනම අලුත් දෙයක්. අලුත්ම අලුත් දෙයක්. අලුත්ම ගීතයක්, අලුත්ම නාට්‍යයක්, අලුත්ම ආහාරයක්, අලුත්ම වාහනයක්, අලුත්ම දුරකථනයක්. අලුත්ම අලුත් පුද්ගලයෙක්, යාළුවෙක්. රැකියාව. මේ ඕනම දෙයක් අරන් බලන්න ඒ අලුත් බව පරණ වෙන අලුත් බවක්. පරණ නොවන අලුත් බවක් නැහැ. අලුත් බව පරණ වෙනවා නම් විවිධත්වය ඒකාකාරී කමින් තමා කෙලවර වෙන්නේ. එතෙන්ට අපි එනවා. ඒකාකාරී බව. දැන් මේ ඒකාකාරී බව බොහෝම ඉක්මනට අත්දකින්නේ මිනිස්සු. සතෙකු ඒ එතෙන් දෙනවා එන්නේ බොහොම කලාතුරකින්. සතෙක්ගේ මුළු පටන් ගන්නෙම ජීවිතේ ඒ විදිහටම තමයි. පටන් ගත්ත විදිහටම තමයි සතෙක් ජීවත් වෙන්නේ. ඒ ඇවිදින්නේ, කියාඹන්නේ, බඩ ගන්නන්නේ, කන්නේ බොන්නේ ඒ විදිහටම යනවා. මේ යන තෙක් මේ විදිහ තමයි. ඒක සතෙක් ජීවිතය තුළ විවිධත්වය අඩුයි. සතෙකු විවිධත්වය හොයාගෙන යන්නෙත් නැහැ. මනුෂ්‍යයාට. ඒ නිසාම කිසිම සතෙකු ඒකාකාරී කියලා කෑ ගහන්නෙත් නැහැ. ජීවිතය හරි ඒකාකාරී කියලා කිසිම සතෙකු දෝෂණය කරන්නේ, පෙළපාලියන්නේ, ඉල්ලන්නේ නැහැ. හැබැයි මිනිස්සයා ඊට වඩා වෙනස්. මිනිස්යා තමා විවිධත්වයේ උපරිමයෙන් අත්දකින්නේ. විවිධත්වයේ උපරිමයෙන් සොයන ජීවියා මිනිසා. විවිධත්වයේ උපරිමයෙන් නිර්මාණය කරන්නේ මිනිසා. නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍රවරුනි බොහෝම ඉක්මනට ඒකාකාරී ඒකාකාරී බවට එන්නේ මිනිස්සු. හැම දෙයක් සමගන සහ හැම කෙනෙකු සමග මේ ඒකාකාරී බව කියන අත්දැකීම බොහෝම භයානකයි. බියකර කෙනෙකුව ඇතිගන්වන කෙනෙකුව කම්පණයටපත් කරන්න පුළුවන් කෙනෙකුව අකර්මණ්‍ය කළ හැකි අත්දැකීමක් තමා ඒකාකාරී බව. ඒක කවුරුවත් කැමති නැහැ. කිසි කෙනෙකු කැමති නැහැ ඒකාකාරීව. කොපමණ හොඳ වුණත් ඒකාකාරී බවට කැමති නැහැ. ඒ නිසා හොඳ ඒකාකාරී හොඳට වඩා විචිත්‍ර වූ නරකට මිනිස්සු කැමතියි. හොඳ ඒකාකාරී නම් ඊට වඩා නරක හොඳයි කියන තැනට එනවා. හැම දෙයක් සමගම කල්යාණ මිත්‍රවරුනි අප නවතින්නේ මේ ඒකාකාරී බවේ හැම දෙයක් සමග නවතිනවා ඉතින් ටීල පටන් ගන්න එතනින් නෙමෙයි පටන් ගන්න බොහොම ලස්සනට මහා ගෝසාවකින් අනබෙර ගහන අනබෙර ගහන අද ඉවර වෙන්නේ නිහඬ වූ බොහොම බිය බියකරු නිශ්ශබ්දතාවයක් සහිත ඒකාකාරී බව හැම දෙයක් හැම දෙයක්ම අපව රැගෙන යන්නේ එතනට හැම පුද්ගලයෙක් හැම පොතක් හැම නාට්‍යයක් හැම ආහාරයක් දෙනවා. මේ සංසාරෙට නැහැ වෙන විකල්පයක්. කියන්නේ එහාට අපිව ගෙන යන්න හැකියාවක් සසරට නැහැ. ඒ පුළුවන් තැනට තමයි හැගෙන යන්නේ. ඉන් එහා දෙයක් අප සසරින් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව බොහෝම ඉක්මනට බිඳලා යනවා. ඒ බිඳලා යන්නේ සසරෙහි වරදක් නිසා නොව අපේ වරදක්. කුමක්ද වරද බලාපොරොත්තු විය නොහැකි දෙයකින් අපි යමක් බලාපොරොත්තු වෙනවා. දෙන්න බැරි තැනකින් අපි යමක් ඉල්ලනවා. දිය නොහැකි යමක්. එම නිසා කල්යාණ මිත්‍රවරුනි හැම විටම මිනිස්යා සිටින්නේ බිඳ වැටුණු තැනක බලාපොරොත්තු තියෙනවා හැබැයි බිඳ වැටුණු තැනක යලි ගොඩ නගනවා. යලි යලි ගොඩ නගනවා. ඒ යලි යලි ගොඩ නගන්නට වෙන්නේ යලි යලි බිඳ වැටෙන නිසා. එහෙම වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ විවිධත්වය anu මායාවක් වන නිසා අපිට තේරුම් ගන්න අමාරුම දේ යයි මේ ලෝකේ විවිධත්වයේ විචිත්‍රත්වයේ විසිතුරු බව කියන්නේ ඇත්තකට නෙමෙයි. ඒ ඇත්තක් නම් කවදාවත් මේ ඒකාකාරී බවක් දැනෙන්න බෑ. ඒකාකාරී බවට ගියාම ඊළඟට එන්නේ පාළුව. සහ තනිකම. ඒ තනිකම තමයි භයානකම දේ. තනිකමට තරම් බය නැහැ වෙන කිසිම දෙයකට මිනිස්සු. ඒ අනිත් හැම දෙයක්ම ඉන්නේ ඒ තනිවීමට තියෙන බය නිසා. අනිත් හැම බයක්. ඒකට විවිධත්වයේ කෝ ඒ විචිත්‍රත්වයට මොකද වුනේ? ඒ ඇත්තක් නම් මුල සිට අගටම ඒ තිබියේ. ඒ ඇත්තක් නෙවෙයි. හැබැයි එහෙම යමක් අප අත්දකින්න. අත්දැක්ක අද්දුටුව. කල්‍යාණ මිත්‍රවරුනි මේ ඒකාකාරීකම ඒ ඊළඟට අපි යමක් එකම දේ නම් අත්දකින්නේ ඒකාකාරී වෙනවා ඒකාකාරී වෙලා ඊළඟට අපි යන්නේ නිින්දට ඊළඟ අත්දැකීම තමයි නිින්ද මා පෙරලියක් තියෙනවා නම් නිදාගන්න බැහැ නිින්ද යන්නේ කලබලයක් තියෙනවා නම් නිින්දයක් නැහැ. නිින්දයන්ට නම් ඒකාකාරී වෙන්න ඕනේ. සියල්ලම ඒකාකාරී වූ මොහොතක තමයි නිදිමත එන්නේ. ඒ නිසා ඒකාකාරී බවයි නිින්දයි අතර ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා. ඒකාකාරී බවට හේතම යන්න ඉඩ දුන්නොත් ඊළඟ පියවර තමයි නිද්‍රාශීලී බව, නිදිමත. දැන් දරුවෙක් නලවන්නට නිදි කරවන්නට අම්මා කෙනෙක් ගායන ඒ නැලවිලි ගීත අරගෙන බලන්න ඒව හරියම එකාකාරයි ලොකු ස්වර පරාසයක නෙමෙයි මේ ගීත ගායනා වෙන්නේ ස්වර තුනක් හතරක් වගේ වුණාට සල්ප අල්ප වූ ස්වර පරාසයක තමයි නැලවිලි ගීත තියෙන්නේ. හැම නැලවිලි ගීතයක් මොන රටේ වුණත්. ඉතින් ගීත ගත්තත් බොහොම දිග සින්දු නෙමෙයි. දිග ගීත නෙමෙයි. බොහොම කෙටි සමහරට එකම හඳ තමයි නැවත නැවත අම්මා කෙනෙක් කියන්නේ. එකම වචනේ, එකම සමහරට එකම අකුර. ආ සම්බාල විපාලේ තම දේ නැවත නැවත කියනවා එකම තාලයකට ඒ තාලය වෙනස් කරන්නෙත් නැහැ අඬ වෙනස් කරන්නෙත් නැහැ ස්වරය වෙනස් කරන්නෙත් නැහැ ශබ්දය වෙනස් කරන්නෙත් නැහැ වචන වෙනස් කරන්නෙත් නැහැ දැන් අම්ම කෙනෙක් දන්නවා මේ කලාව මේ විද්‍යාව මේ ධර්මතාවය දන්නවා නැවත නැවත එකම දේ කියනකොට අර දරුවට නිදියනවා ඒ තමයි නිදිමත්තරේ. ඒකාකාරීකම. ඒකාකාරී බව තමයි හොඳම නිදිමත්තරේ. ඊටහා නිදිමත්තරයක් නෑ. කලබලයකට බෑ කෙනෙක්ව නිදි කරවන්න. ක්‍රියාකාරී බව තුල තිබෙන අවධානය එතන අවධානයක් තියෙනවා. හැබැයි තවදුරටත් ඒ දේ කරන්නට ඕන කමක් නැහැ. ඒකාකාරී වුණු ගමන්ම යමක් ඒකාකාරී නම් තවදුරටත් එහි යෙදෙන්නට වීරියක් නැහැ. ඒ නිසායි ඒක ඒකාකාරී කියන්නේ වීරිය නැහැ එතන. දැන් එතනින් නින්නට යන්න නම් ඒ ඒකාකාරී බවට තියෙන අවධානයත් අත්හරින්න ඒ ඒකාකාරී යමකට තියෙන අවධානයේ තියෙන ඒ අවධානයත් අඩු වුණාම තමයි නිින්ද යන්නේ. අවධානය හොඳට තියෙනවා නම් ඒත් නිින්ද යන්නේ නැහැ. ඒකාකාරී පාළුයි අමහිරි හැබැයි ඒ දුකත් එක්ක ඉන්නවා. ඒ අවධානය අඩු වෙලා අඩු වෙලා ගියාම අන්න නිින්ද යනවා. එතන නින්දේ සහ ඒකාකාරී භවයේ වෙනස මොකද්ද? නින්ද තුල අවධානයක් නැහැ. ඒකාකාරී භව තුල අවධානය තියෙනවා. හැබැයි වීරියක් නැහැ. වීරියක් කරන්න ඕන කමක් නැහැ. කල්යාණ මිත්‍රයෝනි මිනිස්සයා අපි මිනිසා මේ ඒකාකාරී භවෙන් සහ නිද්‍රාගත තත්වයෙන් හැම විටම නැත්තේ මේ විවිධත්වයට වහල් වෙලා තියෙන නිසා නැත්නම් විවිධත්වයෙන් අපිව කලබල කරන නිසා එහෙම නැත්නම් අපි හැම වෙලේම නිදාගෙන තමයි ඉන්නේ ඒ හැම විටම නිදාගෙන ඉන්නේ නැත්තේ මේ විවිධත්වයේ තියෙන කලබලෙ නිසා. ඒ නිසා කෙනෙක්ව අවදියෙන් තියන්න ඕන නම් ඒ සඳහා සරලම කවුරුත් දන්න සාමාන්‍ය උපක්‍රමයේ තමයි විවිධත්වයක් ඇතුල් කරන. දැන් දේශනයක් කරනකොට ලැබෙන්නේ ප්‍රතිචාර දෙකයි. සාමාන්‍ය දේශනයක ධර්මදේශනයක් ගත්තොත් ප්‍රතිචාර දෙකයිනේ. එකක් තමයි එහෙමයි කියනවා ධර්මදේශනයේදී එහෙමයි. ඊළඟ ප්‍රතිචාරය තමයි ගෙරවීම. ඒ ඒ දේශකයන් වහන්සේ නෙමෙයි ගොරවන්නේ. දැන් දැන් ඒතකොට මේ ප්‍රශ්නයක් දැන් මේ ශ්‍රාවකයන් ගොරවන්න පටන් ගැනීම ප්‍රශ්නයක්. ඒ ඒ ගොරවන්නේ ගොරවන තත්වයෙන් ශ්‍රාවකයා මුදව ගන්නට කෙනෙකුට පුළුවන් විවිධත්වයක් ඇතුල් කරන්න. ඊළුවක් කරන්න. කවියක් කියන්න, ගීතයක් ගායනා කරන්න. එහෙම නැත්නම් නාට්‍යයක දෙවසක් ඇතුල් කරන්න පුළුවන්. ඒ බඳු විවිධත්වයක් අර දේශනයේ මැදට දැම්මහම එකාකාරී බව නැති වෙලා යනවා. නිදිමතක් නැති වෙනවා. නිදිමත එන්න විදියක් නැහැ. දැන් විවිධයි. මේ එක දිගට එකම කාලයකට ගලාගෙන යන කරුණු කාරණා ඇතුළත් දේශනයක් නෙවෙයි. ඒ විවිධයි. ඒ ඇතුළේ කවිත් තියෙනවා, ගීතත් තිබෙනවා, නාට්‍යයක් තිබෙනවා. විහිළුත් තිබෙනවා. දැන් ඉන්දියන්නේ නැහැ. ඒතර මේ සියලු සියලුම දැන් අන්න විවිධත්වයෙන් යුක්ත දේශනය. ඒතර මේ බඳු දේශනාවලට කියනවා කාලීන දේශනා කියලා. කාලීන දේශනා. බොහොම සාර්ථකයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැමදෙනාම අහගෙන හිටිය හැමදෙනාටම මතකයි කියූ දේ හැමදෙනාම එකතු වුණා අප්පුඩි ගැහුවා, සාදු කිව්වා, හොඳයි කිව්වා, hina වුණා. නමුත් එතන ඒ සියල්ලම තිබුණා. සිනහව තිබුණා, රසය තිබුණා, අවධානය තිබුණා. නමුත් එතනින් මගහැරුණු කාරණයක් තිබෙනවා. කුමක්ද? මේ සොයාගන්නට පිළිවන් බුද්ධ දේශනා ගැන අවධානය යොමු කිරීමයි. බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි දේශනා කර තිබෙනවා. දැන් පේලි දෙක තුනකින් ඉවර කරපු ධර්ම දේශනා තිබෙනවා. බොහොම කෙටි. සමහරට ඒ බඳු දේශනාවලට මිනිත්තුවක් දෙකක් වැඩිමනොත් මිනිත්තු 3-4ක් ගත වෙන්න ඇති. ඒතර එහෙම මිනිත්තු දෙක තුනක අවධානයේ ශ්‍රාවකයාදී තබා ගැනීම ඒ පමණ ලොකු බාහිර දුර කාර්යයක් නෙමෙයි. බොහොම පහසු වෙන්න හැබැයි බුදුරජාණන් වහන්සේ සමහර දේශනා පැය ගණන්, හෝරා ගණන්, වරු ගණන් සමහර විට දවස් ගණන් වුණත් කරලා ඇති මේ දීර්ඝ දේශනා දිහා බලනකොට ඒවට කොපමණ කාලයක් ගත වෙන්නද කියලා ගණනය කළොත් සමහරට මුළු රැයම ඒ එක දේශනයක් කරන්න ඇති. මුළු රාත්‍රියක්. ඒ සාමාන්‍ය ඵල සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තා මුළු රාත්‍රියක එළි වෙනකොට ඉවර කරන්න බැරි තරම් දිග සූත්‍රයක්. හැබැයි කිසිම තැනක උන්වහන්සේ ගීතයක් ගායනා කරලා නැහැ. ඒ පමණනේ විහිළු කරලත් නැහැ. විහිළු කරලා නැහැ. කිසිම තැනක උන්වහන්සේ විහිළු කරලා නැහැ. ඒ විහිළු නොකර එකම ශාස්ත්‍රුන් වහන්සේ කියන්නත් පුළුවන්. විහිළු කරලා නැහැ. හැබැයි අවධානය තියාගත්තා. ඉතින් වෙනස මොකද්ද? මේ විහිළුවක් ගත්තාම කල්යාණ මිත්‍රවරුනි අපිට hina යන්නේ මේ hina යන විහිළුවක් කියන්නේ කාට හරි උණු වැරදීමක්. දැන් කාට හරි වුණු වැරදීමක් ගැන තමයි ওই හැම විහිළු කතාවකම තියෙන්නේ. ආශ්‍රියක් එන්නේ එහෙමනේ. හරිගේ අවස්ථාවක් කිව්වට hina යන්නේ නැහැ නේ කාටවත්. හොඳට ඇවිදන් ගියනවා කෙනෙක් දැක්කට hina යන්නේ නැහැ. හැබැයි ඉස්සල වැටෙනවා දැක්කොත් වරදිනවා දැක්කොත් එතන තමයි තව කෙනෙකුට hina යන්නේ. ඒක ධර්මදේශනයක් තුළ ඒබඳු හාස්‍යයක් ඇතුල් වීමදී වෙන්නේ අනුන්ට සිනාසෙන පිරිසක් බවට ශ්‍රාවකයන් පත් වෙනවා. අනුන්ට hinaවෙන. දැන් Tamanට එහෙම දෙයක් වුණාට hinaවෙන්න බෑනේ අපිට. එතන අඬනවා. ඒ දේම අපි අනුන්ට hinaවෙන දේම Tamanට වුණොත් වෙන්නේ ඇඬෙන එක. නමුත් ඒ Tamanට නොවේ, Tamanගේ කෙනෙකුටත් නොවේ වෙනම කෙනෙකුට වුණාම වුණා කියලා අපිට කවුරු හරි කියනකොට ලස්සනට කතන්දරයක් විදියට හදලා එතනදී තමයි hinaය. අනුන්ට hina වෙන පිරිසක් නිර්මාණය කිරීම නෙමෙයි ධර්ම දේශනයේ කරුණ. ඒ සම්පූර්ණයෙන්ම පටහැනි. ධර්ම දේශනකින් සිටිවිය යුත්තේ Taman කෙරෙහි සංවේගයක් ඇතිවීම. සංවේගය. දැන් මේ සිනාසෙත් ගියාම සංවේගයෙන් නෑ දේශනේ අවසානයේ හරි ප්‍රබෝධයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. හැබැයි සංවේගයටපත් වූ කවුරුවත් නැහැ. ධර්මයේ මූලිකම ඉලක්කය තමයි පිරිස සංවේගයටපත් කිරීම. මොකද සංවේගයෙන් තමයි ධර්ම මාර්ගයේ පටන් ගන්න. අනේ මම මෙතනදී ඉන්නේ. ඇයි මට මෙහෙම වුනේ? මම මෙතනම ඉන්න ඕනේද? මට බැරිද වෙනස් වෙන්න? ඒ වඳු අභිමතාර්ථයන් ඇති වෙන්නේ සංවේගයෙන්. ආශ්‍රයෙන් නෙමෙයි. එම නිසා කල්යාණ මිත්‍රවරුනි ධර්ම ශ්‍රවණයක් අපහසු කාරණයක් ධර්ම දේශනයක් ලේසි පහසු කාරණයක් නෙමෙයි. මේ දෙකම බොහොම දුර්ලභ දුෂ්කර කාර්යයන් දෙකක්. ඒ නියමිත ඉලක්කයට කේන්ද්‍රගත වුණු ධර්ම දේශනයක් නම් ධර්ම ශ්‍රවණයක් නම් ලේසි දෙයක් නෙමෙයි. ඒ මොනවා හරි දෙකක් අවධානයෙන් තියාගෙන ඉන්න යමක් කියනවා නම් කරනවා ඒ ලොකු අපහසුාවක් නෑ. ඉතින් මේ කාරණේ අවධාරණය කළේ මේ ධර්මයේ තිබෙන එක ලක්ෂණයක් තමයි එකාකාරීකම. එතනම තමයි මේ ධර්මයේ දොර තියෙන්නේ. දැන් භාවනා කමඨහනක් ගත්තාම එක කමඨහනනේ තියෙන්නේ. කමඨහන් 10ක් 15ක් 100ක් 200ක් කිසිම යෝගියෙකුට දෙන්නේ නැහැ කර්මස්ථානාචාර්යයන් වහන්සේ ළම. අපි කාගෙන් කමඨහන් ගත්තත් එක කමඨහනයි දෙන්නේ. එකයි. එක බණපදය. එක කාරණය. දෙකක් නැහැ එකයි. තුන හතරක් කොහොමත් නැහැ එකයි. දැන් අර විවිධත්වයට නැඹුරු වුණු විවිධත්වයට බැහැ වුණු විවිධත්වයේම ජීවිතය කරගත් මනස අන්න පළවෙනි වතාවට හැකි වෙනවා මේ කමඨාන ඉදිරිය. තමන්ට ලැබුණු කමඨාන ඉදිරිය. තමන්ට ලැබුණු උපදේශයක් තිබෙනවනේ කමඨාන කියන්නේ උපදේශය. ඒ එකයි. මහා සංකීර්ණ දෙයක් නෙමෙයි. සමහර විට ඇවිදීම. සමහර විට ඇහුම් කන් දීම. උලඟට උලඟේ හඬ අහගෙන ඉන්න. සමහර විට උස්ම දෙතනියුත් එහාට ගිහලා යමක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. මල එක මලයි මල් ගත්තත් දිහා නෙමෙයි. එක මලක් දිහා එකම එක මලක් ඒ දිහා බලාගෙන ඉන්න. ඉතිපන්දන් දැල්ලක් යාවේ කසින භාවනාවලට ගියාම එහෙම තමයි. විත්තියේ තියෙන එක තිතක් දිහා බලාගෙන ඉන්න. එකයි. ඉත දෙකක් නැහැ. මල් දෙකක් නැහැ. ඉතිපන්දන් පහන් සිළු දෙකක් නැහැ එකයි. දරන්න පළවෙනි වතාවට පළවෙනිම වතාවට පුද්ගලයේ එකක් සමග හෝරා ගණනක් නෙමෙයි දින ගණනක් නෙමෙයි මුළු ජීවිතේම ඉන්න. මුළු ජීවිතේම. දැන් කමඨහනක් කියන්නේ මේ ඒ දවසට ඉවරෙන දෙයක් නෙමෙයිනේ. ටෙලිනාට්‍යයක් වගේ අද ඉවරයි හෙට වෙන එකක්. එහෙම දෙයක් නෙමෙයි. ඒක තමයි කමඨහන. මුළු ජීවිතේටම යාව නිබ්බාන පත්‍ය ජීවිතේටත් එහා ගිහිල්ලා නිවන් දකින්න තුරුම ඒ ලේසි නෑ. ලේසි නැත්තේ ඒ කමඨහනේ තියෙන සංකීර්ණත්වය නෙමෙයි. මනසේ තිබෙන සංකීර්ණත්වය නිසා. අපේ මනස සංකීර්ණයි. පණින මනසක්, දුවන මනසක් කියන්නේ ඒයි. දුවන්නේ කොහොමද? එක දෙයකින් තව දෙයකට. එකක වැඩි වෙලා ඉන්න මනස කැමති නෑ. වැඩි වෙලා කියන්නේ අවුරුදු ගණන් නෙමෙයි. ෂණ දෙකක්වත් එකක ඉන්නට මනස කැමති නෑ. ෂණ දෙකක්. දැන් ශනේ කියන්නේ කොපමණ කුඩා කාලයක්ද? මහ දිග කාලයක් නෙමෙයි ශනයක් කියන්නේ. ශන දෙකක්වත් එක කාරණයක ඉන්නට හිත කැමති නැහැ. හිත හුරු වෙලක් නැහැ, පුරුදු වෙලක් නැහැ, කැමතිත් නැහැ. ඒක අපි කියන හිත දුවනවා, හිත පනිනවා. ඒකට එහෙම ශන දෙකක්වත් මොහොතවල් දෙකක් තත්තර දෙකක්වත් එක දෙයක් එක්ක ජීවත් වෙන්නට හුරු නොවූ මනසක් සිතක් හෝරා ගණනක් දින ගණනක් එක සමතහනක් එක්ක ඉන්නට සිදුවීම ඒ මනසට මහා පීඩාවක්. ඒ ලොකු පීඩාවක් හිතට. පීඩාවකට එහාට ගිහිල්ලා එහි කිසිම අර්ථයක් මනසට වැටෙන්නේ නැහැ. ඇයි මේව කරන්නේ? ඇයි මේ එකම දෙයක් එක්ක ඉන්නේ? එකම දේ කියන්නේ. එකම දේ කරන්ට වෙන ඇවිදිනවා. එකම හුස්මක් ගැන අවධානයෙන් ඉන්නවා. ඇහෙන්නේත් එකම දේ. ඒ දේ අහගෙන ඉන්නවා. එකම දේ ඇහෙන්නේ. දැන් අන්න අර අත්දැකීම් දෙකට තමයි එන්නේ. එවිට මුලින්ම ඒකාකාරී බව දැනෙනවා. නිසා මේ ධර්මයත් එක්ක කෙනෙක් අත්දකින මුල්ම අත්දැකීම තමයි ඒකාකාරී බව. මේ ධර්ම. ටිකක් කියවන් යනකොට ටිකක් අනුකම් දීගෙන ඉන්නකොට ඒ ධර්මයේ ගැන ටිකක් කල්පනා කරනකොට ඒ ධර්මයේ යෙදෙනකොට ඒකාකාරී. බැලුවහම ලොකු වෙනසක් තියෙනවා. සූත්‍ර වලින් නම් දහස් ගාණක් තියෙනවා. 84 ධර්මස්කන්ධේ තියෙනවා. කමඨහන් සිය දහස් ගණනක් තියෙනවා. හැබැයි මොලේ විවිධත්වය ඇතුලේ අත්දකින්නේ එකාකාරී බව. ඒ නිසා බොහොම ඉක්මනට ඇති වෙනවා. ඇති වෙයි. දැන් ඇහුවා ඇති. දැන් හිතුවා ඇති. කියෙව්වා ඇති. වෙන මොනවද කරන්න ඕනේ. දැන් භාවනා කරා ඇති. මේ භාවනා කරා ඇති කියන තීරණයට අපි එන්නේ එයින් යන්ට තියෙන උපරිම දොර ගිහිල්ලා නෙමෙයි ඒකාකාරී බව හින්දා. ඒකාකාරී බව කියන තැනට එනකොට වීරිය නැහැ. වීරිය බිඳුවයි. වීරියක් නැහැ. වීරියෙන් තමයි පටන් ගත්තේ. දැන් පටන් ගන්න ටික ටික වීරිය අඩු වෙවි යනවා. ඒකාකාරී බව වැඩි වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා උපරිම ඒකාකාරී බවට එනකොට මහා පාළුවක් දැනෙන්නේ තනිවීමක් දැනෙන්නේ කෙනෙකුට ඒ වීර්ය බිඳුවයි වීර්ය ශූන්‍යයි උනන්දුවක් නැහැ මේ ඒත් තව හිතියොත් එහෙම ඊළඟට වෙන්නේ නිදිමතේ නේද ඒකාකාරී කියලා දන්නවා මේ දේ එකක් හරි මට එපා වෙලා තියෙන කියලා දන්නවා. ඒ දැනුම තියෙනවා. හැබැයි දැනුමත් එක්ක තවත් හිතියොත් වෙන්නේ නිදිමත එනවා. මැලි බව ඇති වෙලා නිදිමත ඇති වෙලා නිින්ද යනවා. එතන නිින්දට ගියා කියන්නේ අර දැනුම නැති වෙලා යනවා. ඒකාකාරී කියලා දැනීමක් තිබ්බනේ. ඒ දැනීමක් නැහැ නිින්ද ඇතුලේ. ඒ නිසා නිින්ද කියන්නේ අත්දැකීමක් නෙවෙයි. කිසි කෙනෙකුට කියන්න බෑ තමන් නිින්දදී අද්දුටුවේ කුමක්ද කියලා. සිහින නොදකින නිින්දකදී අත්දකින්නේ කුමක්දයි කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ කියනවා නම් කියන්න වෙන්නේ තමන් අවදියෙන් ඉන්නකොට අද්දුටු දේවල් නැහැයි කියලා. මේ දේ නැහැ. ඇහුනේ නැහැ මොනවා. හිතුනේ නැහැ මොනවා. රිදුනේත් නැහැ. තුවාලයක් තිබ්බ කියන්නේ නිින්දදී රිදුනේත් නැහැ. ඉසේ රදෙත් නැහැ. ඒ නෑ නෑ කියනවා මිසක් වෙන Taman ඇත්තටම නිින්දදී අත්දැක්කේ කුමක්ද කියලා කිසි කෙනෙකුට කියන්නද කියන්න බැරි ඇයි අර අවධානය නැති නිසා ඒකාකාරී භවයේ නින්දට යන්න ඒ දෙක අතර අවධානයක් තිබ්බනේ. ඒ අවධානයක් නැති වෙන්න ඕනේ නින්දයට. කල්‍යාණ මිත්‍රරුනි මේ විදිහට ඕනම කමඨහනක් සමග කෙනෙකු යන්නේ මේ අවස්ථා දෙක හරහායි. මුලින් ලොකු උද්‍යෝගයක් තියෙනවා උනන්දුවක් තියෙනවා කැපකිරීමකුත් කරනවා. වැඩ කැප කරලා කාලය හොයාගෙන වාඩි වෙලා සෝසක්මනි භාවනා කරනවා. ඒ කරගෙන යනකොට සහැල්ලුවක් වෙනවා. හොඳයි. හිතත් සංසුන්. හැබැයි තවත් දිගට හිටියාම එක ආකාරයේ බවට එනවා. ඒක දෙයයි කරන්න තියෙන්නේ. දෙකක් නෑ එකයි. ඒ එකාකාරී වෙන්න වෙන්න වීර්ය අඩු වෙවි යනවා. වීර්ය අඩුවෙන් අඩුවෙන් තව තවත් ඒකාකාරී වෙලා වීර්ය නැති තැනකට වෙනවා. තවදුරට බෑ කියන තැනකට එනවා. දැන් ඇති. හැබැයි මේ ඇති කියන තැනක් තව හිටියොත් එහෙම වීර්යකිනුත්තරව වෙන්නේ නිදිමත ඇවිල්ලා නිින්දට යනවා. ඒක නිින්දට ගියාම අර දැනීමක් නැති වෙනවා. මොනවද කර කර හිටියේ මොනවද එපා වුනේ ඒ ටිකක් නෑ දැන් නිින්දට. කල්‍යාණ මිත්‍රවරුනි භාවනාව සැබවින්ම වෙනස් වෙන්නේ මෙතනින්. කොතනින්ද භාවනාව වෙනස් කරනවා නෙමෙයි. කියන්නේ භාවනා ක්‍රම වෙනස් කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම දෙකක් කළා, තුනක් කළා, හතරක් කළා, 100ක් කළා කෙලවර වෙන්නේ මේ තැන් දෙකෙන්. ඒතර භාවනාව වෙනස් කිරීම වෙනුවට ඉඩ දෙන්න භාවනාවට තමන්ව වෙනස් කරන්න. ඒ සඳහානේ අපි භාවනා කරන්නේ තමන්ව වෙනස් කරගන්න. ඒතර තමන්ව වෙනස් කර ගැනීම පැත්තකට තියන අපි කරන්නේ භාවනා ක්‍රම වෙනස් කරනවා. භාවනා මධ්‍යස්ථාන වෙනස් කරනවා. ගුරුවරුන් වෙනස් විවිධයි. නමුත් හැම ගුරුවරයෙක් එක්කම හැම ක්‍රමයක් සමගම හැම මධ්‍යස්ථානයකදීම අත්දකින්න එකම දේ අවසන්. තමන් තමන්මයි. මත්නිසාද අප ඉඩ දුන්නේ අපට වෙනස් වෙන්න. අප වෙනස් කර යන්නේ ක්‍රම පොත් තැන් ගුරුවරු අප හිතියා තියෙනවා අපිව වෙනස් කරගන්න ඒ සඳහායි භාවනාව තියෙන්නේ භාවනාවට ඉඩ දෙන්න තමන්ව වෙනස් කරන්න තමන්ව පරිවර්තනය කරන්න අලුත් කෙනෙක්ව Tamanගෙන් නිර්මාණය කරන්න. භාවනාව බොහොම නිර්මාණශීලීය. ඒ සඳහා එකම දේ නැවත නැවත කරන්නට ඕනේ. එකම දේ. ඒක තමයි භාවනාව කියන්නේ. හැබැයි එකාකාරී බවටයි නින්දටයි නොයා දේ නැවතුම් පොළවල් වලට ගියොත් ගමන නෑ ගමන ඉවරයි ඒ තමා අපංකම කොහොමද එකම දෙයක් නැවත නැවත නැවත නැවත නැවත නැවත යලි යලි යලි යලි කරන්නේ එකම දෙයක යලි යලි යෙදෙන්නේ කොහොමද පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එකාකාරී බවටයි, නිින්දටයි යන්නේ නැති. දැන් බැලු බැලීමට එනම් කරන්න බෑ. නොකළ හැකි දෙයක්. මේ ලෝකයේ තියෙන විවිධත්වයේ දිහා බලනකොට සහ අපි හුරු වෙලා තියෙන විවිධත්වය විවිධ වූ දේවල් හොයාගෙන යන්න හැම දෙයකින්ම ආහාරයෙන් ගත්ත උදේ කාපු කෑම දවල්ට කන්න බෑ දවල් කාපු ආහාරය රැට බෑ අද කාපු දේ හෙට බෑ ඊයේත් මේකනේ කෑවේ කියලා අපි හැම විටම චෝදනා කරන එකම අපරාධයක් වගේ හරිද මිනීමරුමක් වගේ කියන්නේ ඊයේත් කෑවේ මේවා ඒක බෑ ඒක වැරදි කියන එක ඊයේ කාපු දේ අද කන්ට බෑ එහෙම වෙනසක් හොයන කෙනෙකුට එහෙම වෙනසකට උරුණු මනසකට එකම කමටහනක මිනිත්තුවත් එකක් නෙමෙයි දීර්ඝ කාලයක් ඉන්නවා කීමම අපංකම පෙරලිය නිදානොගෙන රාත්‍රියට නිදා ගන්න පුළුවන් නමුත් කමටහන එකමයි ඒක වෙනස් වෙන්නේ නැහැ කවුරුදත් ඒ කමටහන ඒ සඳහා වීරයයි සිහියයි අවශ්‍යයි. වීරයයි අවධානයයි. දෙකාකාරී භවයේදී නැති වෙන දේනේ වීරිය, නිින්දදී නැති වෙන දේ අවධානය. එතන මේ මානසික කුසලතාවයන් දෙක අපි අහිමි කරගන්න නැතුව තියාගන්න ඕනේ. භාවනාව ඇතුලේ වීරිය සහ අවධානය ඒ ධර්මතාවයන් දෙක අඩු වෙන්නට නොදී පවත්වාගෙන යන්නට ඕන. සමා වැඩි කරගන්නට ඕන. භාවනා කරන්ට කරන්ට වීර්යයයි, විරිය කියන චෛතසිකයයි, ඉන්ද්‍රියයි, විරිය කියන බලයයි ඊළඟට සතිය, සිහිය කියන අවධානය කියන ඒ චෛතසිකයයි, ඒ බලය මේ දෙක දිනු කරගන්නවා භාවනාව. අඩු වෙන්නේ දැන් බලන්න කල්යාණ මිත්‍රවරුනි වෙනස. මේ වෙනස හඳුනාගන්න. සාමාන්‍යයෙන් එකම දෙයක නැවත නැවත ඉන්නකොට එකම කෑමක් නැවත නැවත කනකොට එකම දෙයක් නැවත නැවත බලනකොට එකම දෙයක් නැවත නැවත අහනකොට වෙන්නේ වීර්ය අඩු වෙලා යනවා අවධානය අඩු වෙනවා දැන් භාවනාව කියන්නේ ඒක අනිත් පැත්ත. ඒකයි ඒ නිසයි මේට පටිසෝතගාමි කියන්නේ උඩුගම් බලා යෑමක්, ආපහු යෑමක්, පෙරලා යෑමක්. යන පැත්තට නෙමෙයි විරුද්ධ දිශාවට. භාවනාවේදී කරන්නේ එකම දේ නැවත නැවත හැබැයි අවධානය වැඩි කරගන්නවා, වීරිය වැඩි කරගන්නවා. අඩු වෙන්නේ අන්න එතකොට එකාකාරී බවෙනුත්තර නින්දෙනුත්තර ස්වභාවයකට එනවා. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය. දැන් සමාධිය ඇතුළේ ඒකාකාරී බවක් නැහැ. කිසිම නැහැ ඒකාකාරී බවක්. නිදිමතක් නැහැ. අවදිමත් බවක් තියෙන්නේ. වීර්යය තියෙනවා. අවධානය හොඳට තියෙනවා. හොඳ ප්‍රබෝධයක් තිබෙනවා. හැබැයි ඒකාග්‍රයි. එකයි. දෙකක් නෑ එකයි ඒකාග්‍ර කියන්නේ ඒක. විවිධත්වයක් නැහැ සමාධිය ඇතුලේ. තියෙන්නේ එක එකයි ඒකාග්‍ර. එහෙම වුණාට එකාකාරී නෑ. නිදිමතක් නෑ. එතකොට එකාකාරී බවයි නිදිමතයි දෙකම ජයගත්තා. මේවා දිනන්න පුළුවන් කාරණා. අපි කියලා නවතින තැනනේ. මේවයි හැප්පෙලා නවතින. එතන විනිවිද යනවා භාවනාව. ඉක්මවා යෑම. දැන් හඳුනා ගන්න කල්යාණ මිත්‍රවරුනි ඒකාකාරී බව විනිවිද යන්න පුළුවන්නේ විවිධත්වයේ නෙමෙයි වීර්යය. වීර්ය අවශ්‍යයි. නිදිමත ඉක්මවා යන්න ඒ විවිධත්වයේ අවධානය. අවධානය වැඩි කර ගැනීමෙන් නිදිමත ජය ගන්නට පුළුවන්. වීර්ය වැඩි කර ගැනීමෙන් ඒකාකාරී බව ජය ගන්නට පුළුවන්. එකම දේ නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් අන්නපත් වෙනවා නිදිමත නුත්තර ඒකාකාරී බව නුත්තර බොහෝම සාමකාමී මානසික ස්වභාවයකට බොහොම සාමකාමී හරියට බොහොම කටු අකුල් වලින් ගල් උඩින් තන තන ඒවට ගීරි ගීරි ගිහිල්ලා මහා නිම්නයකට කෙනෙක් ආවොත් පතන් බිමකට මිටිආවතකට ඒක නැහැ උස් මිටිකක් ආයි ප්‍රපාත නැහැ අගල් නැහැ හෙල් නැහැ එකම එක තැනක ආවා එකම එක යාය අනේ එහෙම ස්වභාවයකට එනවා දැන් අපේ බෞද්ධ සාහිත්‍යයේ මේ දෙවිලා තියෙන උපමාව තමයි මේ ගිල් ගෑණි උපමාව. ගින්දරක් දල්වා ගත්තනම් ලීයක් අවලීයක අතුල්ලන්නට ඕන. පිරිමදින්නට ඕන බොහොම වේගෙන්. නොනැවති නොනැවති. ඉතින් එහෙම එක දිගට නොනැවති ලීකෝට් දෙකක් එකිනෙක පිරිමැදුවොත් කෙනෙක් කිසියම් මොහොතක මේ දෙකම ගින්න බවට පත් වෙන්න පුළුවන් මේ මාත්‍රමට රත් වෙලා ගිනි කුඹරක් එළියට එනවා. ඒ තුල තව කෙනෙකුට ගණන් කරන්න පුළුවන් මේ කීපාරක් ඇතිළුවද? මේ ඉන්ද්‍රයෙන්ට නම් මේ ලී කෝටු දෙක කීපාරක් එකිනෙක පිරිමැද්දද? සමහරට හිතන්න 500 වාරක් කියලා 500 වාරයක් පිරිමැද්දාම ගිනි කුඹරක් ආවා. ඉතින් මේ න්‍යායක් විදිහට කෙනෙකුට ලියා ගන්න පුළුවන් පොතක. ගිනි ජින්දර ගල්වට්ටන ලී කෝටු දෙකක් 500 වාරයක් එකිනෙක පිරිමැදිය යුතුය. ගිනි දැල්වීමේ න්‍යාය. ගිනි දැල්වීමේ විද්‍යාව. මේ න්‍යාය කෙනෙකුට වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වැරදි කියන්නේ අසම්පූර්ණ විදිහට. මේ 500 කඩලා පුළුවන් කෙනෙකුට පාවිච්චි කරන්න. 50 ඒවා 10ක් කඩලා. අද 50යි හෙට 50යි. එහෙම. එහෙම නැත්නම් පොය හතරට කඩලා පුළුවන්. එහෙම කඩලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරාට 500 වාරේ සම්පූර්ණ වුණාට ගින්දරක් එන්නේ නැහැ. ගින්දරක් එන තැනකට මේවා ඒකාකාංකයට එන්නේ නැහැ. ඒ මට්ටමට රත් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් එනවා මම මේ નિયમિત වාර ගණන කරන්නේ පොතේ තියෙන. ඒ විදිහටම කළා 500. ඇයි තාම ගිනි කුකුරක් නැත්තේ? තාම ඇයි අන්ධකාරයි? ඒ තාම ආලෝකයක් ලැබුණේ. කල්‍යාණ මිත්‍රෝනි මෙතන තියෙන ගණිත ප්‍රශ්නයක් නෙමෙයි. මෙතනදී වෙන්නේ අඛණ්ඩ ව්‍යායාමයේ පිළිබඳ කාරණය. අඛණ්ඩ ව්‍යායාමයේ මේ වචනේ ධර්මයේ මුල සිට අගටම තියෙන අඛණ්ඩ අවිච්ඡින්න නොසිඳුණු නොකැඩුණු නොබිඳුණු සිතින් එපා වෙනවා. ඒ එපා වීම අඳුනගෙන වීර්යය වැඩි කරගන්න. Tamanට අවශ්‍ය නම් පිළිකුකුර ආලෝකයක් අවශ්‍ය නම් අර එපා වෙන තැන හඳුනාගෙන එකාකාරී බවට යන්නේ නැතුව වීර්යය වැඩි කරගන්න. ටික ටික අවධානය අඩු වෙලා අඩු වෙලා කම්මැලි කමට ඇවිල්ලා නිදිමත එනකොට හඳුනාගෙන අවධානය වැඩි කරගන්න. වීර්ය සහ අවධානය වීර්ය සහ සති චෛතසික දෙක වැඩි කර ගැනීමෙන් දියුණු කර ගැනීමෙන් අන්න සමාධිය නැමැති නිවිපුර මතුවේ. ඊට පස්සේ පුපුරෙන් අපිට ගින්නක් දැල්ව ගන්න පුළුවන්. ඒ පුපුරක් විදියට මුලින් මෙලියට එන. ඒතර අනසලකයන්ියොත් ඒ නැති වෙලා. මේ නිවිපුර අපි ගින්නක් බවට පිබලා තව රොඩු පොරොටු දාලා අවුල ගන්න ඕනේ. එහෙම නැත්නම් එතනින්ම ඉවරයි. කල්‍යාණ මිත්‍රෝනි මේ පාර එකයි. හැබැයි යන විදිහ වෙනස්. කාකාරී බවට යන පාරයි, නිින්දට යන පාරයි, සමාධියට යන පාරයි, පාර එකයි. ගමන වෙනස්. ගමන් තුනක්. තුන් විදිහකට යන්නේ. තුන් දෙනෙක් යන්නේ. ඊළඟට ඒ ඒ දීම නැවත නැවත ඒ දීමෙන් සමාධියේ ගැඹුරකට යන්න පුළුවන්. තව තවත් ගැඹුරුව සමාධියකට යන්න පුළුවන්. නැවත නැවත ඒ දුන. එහි කෙලවරක් නැහැ. ඒ ඕනම දෙයක එහි කෙලවරක් නැහැ. ඒ කමඨහන නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් තවදුරටත් වඩ වඩා ගැඹුරට ඒ සමාධිය යනවා. වඩ වඩා ඒ සමාධිය පිහිටනවා. ඒ සාමකාමී මානසික ස්වභාවයේ ස්ථිර වෙනවා, ස්ථාවර වෙනවා Taman තුල. එපමණයි. ඉන්හා ගමනක් නැහැ. ඉන්හා ගමනක් යන්නට කලියුත්තේ මෙනෙහි කිරීම මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන්නේ සොයා බැලීම. දැන් මෙතෙක් සොයා බැලුවේ නෑනේ අපි. දැනගෙන හිටියා හුස්ම එක්ක හිටියා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය. ඇහෙන දේත් එක්ක හිටියා. සක්මනත් එක්ක හිටියා. ඒ සිටීම තුළ තමයි අපි නිින්දට යන්නේත් නැති ඒකාකාරී බවට යන්නේත් නැති බොහෝම ප්‍රබෝධයෙන් උද්‍යෝගයෙන් සාමකාමී වූ මානසික ස්වභාවයකට ආවේ හැබැයි එතන සොයා බැලීමක් කලේ නැහැ. සොයා බලන්න ඕනේ සමාධියකට. එහෙම දැනකට ඉන්න ලොකු සොයා බැලීමක් ඕනේ අවශ්‍ය වෙන්නේ අනවරත වීර්ය. නොනවතින වීර්ය. සහ නොනවතින අවධානය. මේ දෙක. එකම දෙයක තබා ගැනීම. අරමුණු රාශියක නෙමෙයි එක අරමුණක වීර්යයයි අවධානයයි තබා ගැනීම. විකට. ඊළඟට අපි සොයා බලන්නට ඕනේ. මොනවද සොයා බලන්න ඕනේ? ඒත් එකම දෙයක් ගැන. 10ක් දේවල් නෙමෙයි සොයා බලන්න ඕනේ. එක දෙයක් අරගෙන ඒ ගැන සොයා බලන්න. ඒ ගැන හිතන්න, මෙනෙහි කරන්න. ඒක කියනවා යෝනිසෝ මනසිකා. යෝනිසෝ මනසිකා. විමසා බැලීම. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි ඉතින් මේ ප්‍රශ්නේ අහපු ගමන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. එතනින් ඒක නවත්තලා ආයෙ වෙන ප්‍රශ්නයක් අහන. ඒකට තවත් උත්තරයක් ගන්න. ආයෙ අපි යනවා විවිධත්වයට. ඒ ධර්ම සාකච්ඡාවේ මෙහි කිරීම තුළ බොහෝ විට තියෙන විවිධත්වය. මේ විවිධත්වයේ නෙමෙයි. විවිධත්වයට ගිහිල්ලා ඒ අවශ්‍ය දේ වෙන්නේ නැහැ. දැනුමක් ලැබේ. විවිධ වූ පිළිතුරු ලැබේ. නමුත් ඒ නෙමෙයි ඉලක්කය. එකම කාරණයක් අරගෙන යලි යලිත් යලි යලිත් මෙනෙහි කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඕනෑම කාරණයක්. තමන් අත්දකින්න ඕනෑම දෙයක්. හේ නෑ මෙන්න මේ කාරණේ විතරයි මේ කාරණේ ඕනේ නෑ. අත්දකින්න ඕනෑම දෙයක් අරගෙන මෙනෙහි කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? සතුටින් ඉන්නවනේ ඒ සතුට අරගෙන මෙනෙහි කරන්න. ඇයි මේ සතුට? කොහොමද මේ සතුට ආවේ? ඇයි මා සතුටින් ඉන්නේ? යලි යලිත් මෙනෙහි කරන්න. යලි යලිත් මෙනෙහි කරන්න. කෝපය අරගෙන මෙනෙහි කරන්න. කෝපය කියන්නේ මොකද්ද? ඔයලා බලන්න කෝපය ගැන. ඇයිද කෝප වෙන්නේ? ඒ ටික මිනිත්තු දෙකක් මෙනෙහි කරනකොට ඇති වෙනවා ඒකාකාරී බවට එනවා. තවත් මෙනෙහි කරොත් නිදිමතක් වෙනවා. ඒ ඕනම දෙයක් ගැන ටිකට හිතන්න ගියාම නිදිමත එනවා. නේද? ආයේ වීර්යය අවධානය තියාගෙන මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීම තුළ අන්න ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙන්නේ එකම දෙයකින්, විවිධත්වයකින් නෙමෙයි. හැබැයි මෙනෙහි කරන්නට ඕන. Taman Tamanගේ හිත මෙහෙवला යමක් සිදුවෙන ආකාරයේ සිදුවෙන ස්වභාවයෙන්ම දකිමින් කල්පනා කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ ප්‍රශ්නේම නැවත නැවත අහන්න තමන්ගේ. නැවත නැවත තමන්ගේ. ඒ ගැනම සොයා බලන්න. හැම මොහොතකම ඒ ගැන සාවධානව ඉන්න. ඒ ගැන විමසිලිමත් වෙන්න. ඇයිද හිත දුවන්නේ? ඒ ගැනම විමසිලිමත් වෙන්න. ඒ ගැනම සොයන්න. ඒ ගැනම මෙනෙහි කරන්න. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ ගැන අවබෝධය පහළ වෙනවා. Tamanට අවබෝධයක් ලැබෙන. ඇයි මේ හිත දුවන්නේ? ඇයි තරහ එන්නේ? අන්න ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙන්නේ එකම දෙයක නැවත නැවත එන්නේ. එකම දෙයක් නැවත නැවත මෙහි කිරීම. ඒ මෙහි කරද්දී අවධානයේ වීර්යයයි දෙකම ඕනේ. හැබැයි අවධානයයි වීර්යයයි තිබ්බටම මදි තමන් මෙනෙහි කරන්නට ඕනේ. මෙනෙහි නොකරන අවධානයේ සහ වීර්යය අර සාමකාමී මනසකින් ඉවර වෙනවා. එතෙන්ට තමයි ගෙනියන්නේ. ඉන් එහා යෑමක් නැහැ. අපි කතා කරා කාරණා හතරක් එක ආකාරී බව, නිදිමත, සමාධිය, සාප්‍රඥාව අවබෝධය. ත්‍රිමයා යන විදිය බලන්නත් පාරවල් හතරක් හැබැයි බැලුව බැලමට පේන එක වගේ. ගමන් හතරක් සාමාන්‍ය කෙනෙක් නවතින තැන් දෙකයි ඒක ආකාරී බවයි නිදිමතයි එහෙම කෙනාට කියනවා ලෞකික පුද්ගලයා එතකොට ආධ්‍යාත්මික පුද්ගලයෙක් කියන්නේ ධර්ම මාර්ගය යන කෙනෙක් කියන්නේ ඒ තැන් වලට යන්නේ නැතුව ඒවා ඉක්මෝල යන කෙනෙක් ඉක්මෝල යන්න පුළුවන් තව ස්ථාන දෙකක් ගැන කතා කරා සමාධියයි ප්‍රඥාවයි සමාධියට යන්න අවධානයයි වීර්යයයි අවශ්‍යයි ප්‍රඥාව ඇති කරගන්න නම් අවධානය නිසා වීර්යයෙන් එකම කාරණයක් ගැන යලි යලිත් මෙහි කිරීම අවශ්‍යයි. එකම කාරණයක යලි යලිත් අවධානයෙන් සහ වීර්යයෙන් සිටීමෙන් සමාධිය ඇති වෙනවා. එකම කාරණයක් එකම අත්දැකීමක් පිළිබඳ යලි යලි සිහියෙන් සහ අවධානයෙන් විමසීමෙන් අවබෝධය පහළ අවබෝධය නිසා Taman නිදහස් ඒ දෙයට තිබුණනම් බැඳීමක්, ඇලීමක්, රැවටීමක්, මුලාවක්, වසඟ වීමක් ඒන් Taman නිදහස් වෙනවා. නිදහස හොයාගෙන යන්නේ මේ පාරම තමයි. ඒ නිදහස ලැබෙන්නට නම් අත්හැරීමක් අවශ්‍යයි. අවබෝධයෙන් පස්සේ අත්හැරින්නට ඕනේ. අත්හැරීමෙන් නිදහස ලැබෙනවා. සිහියෙන් සාවධානයෙන් සමාධිය ලැබෙනවා මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා අත්හැරීමෙන් නිදහස ලැබෙනවා මේක බොහොම ලස්සන ගමනක් බොහොම ලස්සන ගමනක් අපි කාටත් යන්න පුළුවන් ගමනක් යා යුතු ගමන හැමදෙනාටම පිරුණු සැපයි දැන් බහවල් පානේ ධර්මයට සම්බන්ධ වෙන්නේ මේ කියව කාරණා ඒ වෙලාවේ අත්දකින්න බලන්න සිහියේ ඒ වගේම විවේකය මේ අසු කාරණා මෙනෙහි කරන්නට යොදා ගන්නට නැවත අපි පස්වගේ ධර්ම සාකච්ඡාවට මොනවද කියන්නේ